මේ ධර්ම සාකච්ඡාව සඳහා දේශක ගෞරවනීය නාගුණී අරිදම් ස්වාමීන් වහන්සේත් ඒ වගේම පූජ්‍යපාද වේදෙනියේ නන්දසීල ස්වාමීන් වහන්සේත් සාකච්ඡාවට සහභාගී වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අද මාතෘකා කරගත්තේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනා අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් බොහෝ දිග කලක් දිග කලක් ධර්ම සංගායනාවෙන් සංගායනා කරලා ඊට පස්සේ බොහොම නිශ්චිත විදිහට සංග්‍රහ කරලා પરම්පරාවෙන් પરම්පරාව පවත්වාගෙන ඇවිල්ලා බැමිණිටියා සායෝගයේ අවස්ථාවල කුස කුසට වැලි ගෝනි තියාගෙන සුද්ධාව ඉවසමින් සියලු වද වේදනා ඉවසමින් රැකගෙන ගినాපු ත්‍රිපිටකයේ අන්තර්ගත දේවදූත සූත්‍රය තමයි අද මාතෘකා කරගත්තේ. ඉතින් මේ සූත්‍රය සම්බන්ධයෙන් උන්වහන්සේ බොහොම පැහැදිලි විවරණයක් කරා මේ ගැන ඔබට මේ සාකච්ඡාවට සම්බන්ධව තමන්ගේ ගැටලු විසඳ ගැනීමට පුළුවන්. දැන් සම්බන්ධ වෙන්න සදාවතෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ අපි බලමු ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ දෙනමගෙන සහ මහදත්මයි අවසරයි. දැන් මෑතක ඉඳලා තියෙනවා මේ අදහසක් සමහරවිට මතයක් කුසල් කියන්නේ එක જાතියක් කියලා පින් කියන්නේ එක જાතියක් කියලා. අකුසල් තවත් වර්ගයක් පව් කියන්නේ වෙන જાතියක්. දැන් පටිච්චසමුප්පාදේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැන ඒ අවිද්‍යාව හේතු කොටන සංඛාර උපදී කියන තැන සංඛාර පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර කිය කොටස් තුනක් තියෙනවා පුඤ්ඤාපි සංඛාර කියන්නේ කාමාවචර හා රූපාවචර කුසල් අපුඤ්ඤාපි සංඛාර කියන්නේ අකුසල සිත් 12 ලෝභ මූල සිත් 8යි ද්වේෂ මූල සිත් 2යි මෝහ මූල සිත් 2යි ආනිඤ්ඤාපි සංඛාර කියන්නේ අරූපාවචර කුසල් සිත් 4 එතකොට මේ අපුඤ්ඤාපි සංඛාර කියන්නේ අකුසල සිත් 12 අකුසල් පව් පව් ඇති වෙනවා මේ මේන් බැහැරව වෙනත් අකුසල් ඇති වෙන සිත් තියනවාද කියන එක. තවත් ධම්ම සංගණේ ප්‍රකරණය තියෙනවා කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකත ධම්මා කියලා. කුසල ධම්මා කියන්නේ සම්පූර්ණ කුසල් සිත් පුණ්‍යාප සංකාරය අනිත්‍ය සංකාරය. අකුසල ධම්මා කියන්නේ අයිමතර අකුසල් සිත් දුන හැංගෙන එක. අව්‍යාකත ධම්මා කියන්නේ විපාක හා ක්‍රියා සිත් අතර විරූපේ. එතනත් අකුසල ධම්මා කිව්වට අකුසල සිත් 12මයි වෙන්නේ. එතකොට මේ සිත් 12න් ඇදෙන්න මේ අකුත් මේ අකුසල ගැන වෙනස් පව් කියලා જાතියක් තියනවාද? අන්න ඒකයි ගම්බුත් ස්වාමීන් මම දැනගන්නවා. අපි අවුරුණේ මේ ප්‍රශ්න ප්‍රශ්නේ ඉදිරිපත් වෙන සදේවත් මහත්මයාත් බොහොම ධර්මඥානි තියෙන කෙනෙක් බව පේනවා විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලොකු දැනුමක් ලැබලා ලොකු උනන්දුවක් තියෙන කෙනෙක්. ඉතින් දැන් මේක ඔය අහන ප්‍රශ්නෙත් බොහොම මෑතකදී මතුවෙච්ච ප්‍රශ්නයක් ඔක ඉස්සරහම ඔයගේ දේවල් අහන්නේ මෑතකදී ඉඳලා තිංගල යොග තුන් අතරේ පිං කියන වචනයත් ඒ වගේම කුසල කියන වචනයත් අතර ප්‍රභේදයක් ශාස්ත්‍රීය වශයෙන් කතා කරන අතරේ ඇති වෙලා ඉතින් මෙහෙම වාදයක් යනවා දෙපැත්තටම කරුණු කියන දෙපක්ෂයක්ම ඉන්නවා ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් මේ මහත්මයාට තව ටිකක් දැනුවත් කළොත් දරුවන් සරණයි එයා අහන ප්‍රශ්නීතා වැදගත් වෙන අද කාලෙට මිහිදී අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ අදහස මේ පිනය කුසලය කියන දෙකක් කියලා හඳුන්වන මාත්‍රකාව ඉදිරිපත් වුණේ කාගෙන්ද කවදද කියන එක මම දන්නවා 1988 මැයි මාසේ 30 වෙනිදා මේ සාකච්ඡාව ඇති වුණ අහංගම විහාරස්ථානයකදී එදා බෞද්ධ පිරිසක් සීල භාවනා වැඩසටහනකට සහභාගී වුණා මම උදේ 8 සිට හවස 5 වෙනතුරු සහභාගී වුණා එතෙන් මේ සම්භාවනීය බොහෝම බහුශ්‍රත විශ්‍රාමික පරිවාන පරිවේනාධිපති මහා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ධර්ම මණ්ඩපයට වැඩියා. ඒ අතර ධර්ම සාකච්ඡා පැයක් වුණ හවස 4 ඉඳලා 5ට ඒ පැයේදී මා ඉදිරිපත් කළ භාවනා මාර්ග ගැන හා ධම් ගැටළු ගැන සාකච්ඡා ඇති වුණා. එහිදී එක්කෙනෙක් අසා සිටියා ස්වාමීනි මේ පින වෙනය කුසලයේ වෙනය සුගතිගාමී වෙන දේ පිනය නිවංගාමී දේ කුසලයේ කියන මෙහෙම ભેදයක් දැනගන්න තියෙනවා මේක කොහොමද විසඳගන්නේ කියලා. හැබැයි මේ ප්‍රශ්නේ නැගෝ ස්වාමීන් වහන්සේ තමයි ළඟ හිටියේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේක හෙලා නොදකින හැටියට පිළිතුරු දී යුතු බැවින් මම ප්‍රශ්නයක් ඇහුවා. අපේ සරුවක්ඥන් වහන්සේ සිත පිළිබඳ සියල්ල විස්තර විවරණ කළ දේශනා කොට ඇත්තේ ධම්මසංගණික් ප්‍රකරණේ චිත්තෝත්පාද කාණ්ඩයෙහි එහි ලාල්තුන් ලෝකයේම සීල සත්‍යයන්ගේ సంతාන තුල පහළ විය හැකි කුසල ධර්ම 21ක් දේශනා කරලා තියෙනවා. ඒ 21 කුසල ධම්මා කුසල ධම්මා නමින් සෑම තැනකම සඳහන් වෙනවා. එතකොට එසේ වේනම් මේ පුඤ්ඤා ධම්මා කියලා යම්කිසි චිත්ත කොටසක් සිත් කොටසක් තියෙනවාද කියලා මම ඒ පිරිසකින් ප්‍රශ්න කළා. ඒ ගරු කටයුතු ලොකු ස්වාමීන් වහන්සේ ඉසවනලා කිව්වා ඒක නේන්නම් කියලා. ඉතින් ඊළඟට මම ප්‍රශ්න කළා මෙහිම එකක්. අපි අඳුරු කාමරයක පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වීමේදී පෙරපස නොවි ක්‍රියාකාරී දෙකක් සිද්ධ වෙනවා. එළිය පැතිරීමයි අඳුර නැතිවීමයි. එළිය පැතිරෙන අර්ථයෙන් මේ පහනට පාලි බසින් කියනවා දීපෝ පදීපෝ පජ්ජෝතු කියලා. අඳුරනස්නාර්ථයෙන් මේ පහනටම කියනවා තම උනුද තම දන්සී කියලා. ඇයි මේ එකම පහනට නම් දෙකක් ලැබුණේ? ක්‍රියාකාරී දෙකක් එක විට සිදුවෙන නිසායි. ඒ වාගේ සරුවඥන් වහන්සේ මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව නම් භාවිතා කරලා තියෙන්නේ අද ඊයේ නම පමණක් නෙමේ ඈත අතීතයේ බුදුසසුන් ඉදී පවා භාවිතා කළ නම් පෙළක්. මේවාට කියනවා යාථාව සරස ලක්ෂණ කියලා. යාථාව සරස ලක්ෂණ කියන්නේ ඒ ඒ ධර්මයන්ගේ ඇති ස්වභාවික ක්‍රියාකාරීත්වයයි. දැන් සිත පිළිබඳව කියනවා නම් සිතට නම් 10ක් දීලා තියෙනවා. චිත්තං මනෝමානසං හදයන් පණ්ඩරං මනෝ මන ආයතනං විඥානං විඥානක්ඛන්தோ තජ්ජා මනෝ විඥාන ධාතු ආදි වශයෙන් ඒ නම් 10ක් සිතට යෙදී ඇත්තේ සිතේ ක්‍රියාකාරීත්වයන් 10ක් නිසායි. ප්‍රඥාවට නම් තියෙනවා 30ක්. ඒ ප්‍රඥාවට නම් 30ක් වැටෙන්නේ එහි තියෙන ක්‍රියාකාරීත්වය අනුවයි. ලෝභයට තියෙනවා නම් 100ක්. ඒ ලෝභයේ ක්‍රියාකාරීත්වයන් තියෙනවා 100ක් ආකාරයකින්. ඒ ක්‍රියාකාරීත්වයට කියන ස රස කියලා. ඒක යථාව කියන්නේ නිවරදි. නිවරදී වූ සුවකීය වූ ක්‍රියාකාරීත්වයට අනුව ලැබෙන නමක් තමයි යථාව සරස ලක්ෂණ කියලා කියන්නේ. එනිසා දැන් සිත පිළිබඳව මේ අහන ප්‍රශ්නය ගැන අපි තේරුම් කරගන්නට ඕනේ. දැන් පිනය කුසලයේ කියලා දෙආකාරයකින් බෙදෙන්නේ සිතේ ඒ කුසල් සිතේ තියෙන ක්‍රියාකාරී දෙකක්. පිනය කියන එකේ pāli භාෂෙන් හඳුන්වන්නේ හදයන් පුනාතීතේ පුඤ්ඤං. චිත්තසංතානේ පවිත්‍ර කරන්නේ නොයි පින නම් වේ. එතන පවිත්‍රාර්ථේ පූපවනේ ධාතුයින් තමයි පුඤ්ඤං කියලා පදයක් හැදලා තියෙන්නේ. ඒ කියන්නේ පිරිසුදු කරන බව. ඊළඟට කුසල කියන්නේ කෝසල්ල සම්බුද්ධත්වයෙන් කුසලං. නුවණින් හට ගන්නා නිසා කුසල කියනවා. තවත් තේනවා කුස සංකාතේ පාපකේ අකුසලේ ධම්මේ චලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දං සෙන්තේති කුසලා කියලා. ඒ කියන්නේ කුස සංඛ්‍යාතෝ අකුසල ධර්මයන් නසන වනසන විද්වාසනය කරන තේරුමින් කුසල කියනවා. එතකොට අර පහණින් අඳුර නැසෙනවා වගේ තමයි කුසලය. පහණින් එළිය වැටෙනවා වගේ තමයි පින. එතකොට මේ දෙකම එකම චිත්ත සංකාණය එකම සිතක් තුළ පවතින ක්‍රියාකාරී දෙකක්. හැබැයි මේක දිව්‍යමානුෂාගේ ලෞකික සම්ප්‍රාප්ත පිණිස සඳහන් වෙනවා නම් යම් කුසලයක් යම් පිනක් ඒක හඳුන්වනවා වට්ටගාමිනී කුසලේ වට්ටගාමිනී පින කියලා. ඥාන පිණිස රැස් කරගන්න කුසලයේ හෝ පින නමින් කියන ධර්මතාව ඒක හඳුන්වනවා විවට්ටගාමිනී කුසල් කියලා. එනිසා සරුවක් යන් වහන්සේගේ අදහස මේකයි යම්කිසි සුසන් සිතක් පහළ වීමේදී ඒ සිත නිසාසිත පිරිසුදු වෙනවා නම් ඒ පිරිසුදු වෙන අර්ථයෙන් ඒකට කියනවා විනය කියලා. ඒ වගේම අපිරිසුදු කම් ඒ මොහොතේදී තදංග විස්කම්බන ආදී වශයෙන් යටපත් වෙන බැවින් ඒකට කියනවා කුසලයේ කියලා. එනිසා මේ දෙකම එකම ධර්ම ස්වභාවයට ඇති නම් දෙකක් බව අපි පැහැදිලිව දැනගන්නට ඕනේ. ඒ අර මේ ලෞකික සම්පත් පිණිස පමණයි කරන දේ පින නමින් කියවෙන්නේ. ලෝකෝත්තර සම්ප්‍රාප්ති ලෙස කරන දේ කුසලයේ කියලා බෙහෙදයක් බුදුරජාණන් වහන්සේ දක්වලා නැති බව අපි පැහැදිලිව තේරුම් කරගන්නට ඕනේ. ඒක එක කාරණයක්. තවත් සඳහන් වුණා මේ සංස්කාර ගැනනේ. ඒ කියන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර කියන මේ පද තුන ගැන. ඔය ගැනත් බොහෝ සෙයින් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා මේ සංඛාර කියන්නේ මොකක්ද කියලා. මේ සංඛාර පදේ තේරුම් රාශියක් තියෙනවා. ඒ ලැබෙන අර්ථයට අනුව තේරුම විසඳන්නට වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන ගැනින්නේ ওই නම් තුنين කියන කුසල අකුසල චේතනා 29යි. ඒ වගේම තව තියෙනවා සංඛාරා ඛණ්ඩෝ කියලා ධර්ම කොටාසය. එතන කියන්නේ දෙපණක් ඡායසිකයන් අතරින් වේදනා ඡායසිකයයි සංඥා ඡායසිකයයි හැර ඉතිරි ඡායසික 50ට කියනවා සංස්කාරස් ඛණ්ඩය කියලා. ඒ වගේම කියනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කොටස් තුනක්. කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක. වචී සංකාර කියන්නේ විතර්ක ਵਿਚාර දෙක. චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා දෙක. කාය සංස්කාර චතුර්ථ ධානයේදී යටපත් වෙනවා. වචී සංකාරයේ ဒုတိ ය ධානයේදී යටපත් වෙනවා. ඒ වගේම චිත්ත සංඛාරේ නේව සංඥානා සංඥාතනදී යටපත් වෙන නිරෝධයේ සමාදින වේලාවේ මේ විදිහට සංස්කාරයේ විවිධාකාර බෙදුම් තියෙනවා. තව සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, ප්‍රයෝගාභි සංඛාර කියලාත් මේකේ බෙදුම් තියෙනවා. එතන සංකත සංඛාර කියන්නේ හේතුයෙන් අට ගන්නා ලද ධර්ම ස්වභාවයන්ට නමක් නිර්වාණය හැර සියොම ලෞකික ලෝකෝත්තර සසු ධර්ම හේතුවකින් අට ගන්න බැවින් සංකත සංඛාරයි. අபிසංකත සංඛාර කියන්නේ සත්ව සංකාන තුල පහළවන විපාක සිත් විපාක ඡයසික හා කර්මජ රූපයන්ට නමයි අபிසංකත සංකාර අபிසංකරණ සංකාර කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන කියන ලද 29ක් වූ චේතනා සමූහයටයි ඒවා මේ කුසල කුසල විපාක රැස් කරන බැවින් ඒකට කියන අபிසංකරණ සංකාර කියලා ප්‍රයෝගාபிසංකාර කියලා හඳුන්වනවා වීරියට නමක් මෙන්න මේ විදිහට සංස්කාර පදයේ විග්‍රහ රැසක් තියෙන අතරතේ දැන් මෙතන කියවුනේ අර පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර කියන පද තුන විග්‍රහ කරන්නටයි එනිසා මෙතන අපි නැවත වරක් මතක් කරනවා පිනය කුසලයේ කිව්වත් එකම ධර්ම ස්වභාවයට ඇති නමක් බවක් එය ලෞකික සම්පත් පිණිස කරනවා නම් එය වට්ටගාමිනී කුසලයක් පිනක් බවක් නිර්වාණය සඳහා රැස් කෙරෙනවා නම් විවට්ටගාමිනී කුසලයක් පිනක් බවක් තේරුම් ගත යුතුයි කියන එක මම කරුණාවෙන් මතක් කරනවා ඔව් අපේ ස්වාමීන් වහන්සේගේ පිළිතුර මම හිතන්නේ ප්‍රශ්නය ඉදිරිපත් කළ මැතිතුමාට විශ්ව කෝෂයක් විවෘත කළාසේ ඉතාමත්ම වැදගත් තොරතුරු රැසක් eh, ලබා ගැනීමෙන් සන්තෘප්තියටපත් වෙනවා මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ ඉතාමත්ම කාලීන වූ මේ ගැටලුව eh, බොහොම පැහැදිලිව ධර්මානුකූලව විවරණය කරලා දීම ගැන මොකද ඔබ බොහෝ දෙනා නොඑක් තැන්වල නොඑක් eh, ආකුල ව්‍යාකුලතා සදෑවතුන්ට ඇති කරන ප්‍රශ්නයක්. දැන් තවත් සදෑවතෙක් රැඳී සිටිනවා මේ මේ අපේ ධර්ම සාකච්ඡාවෙන් තවත් දහම් ගැටලුවක් විසඳගන්න සඳහා අපි මේ මහත්මයාට හෝ මහත්මියට අවකාශ සැලසෙනවා. අපි හාමුදුරන් වහන්සේලාගෙනුත් ගරු මහාචාර්යතුමාගෙනුත් අවසරයි. මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක හයේ බ්‍රහ්ම ලෝක 16 ඒ වගේම රූපාවචර හා අරූපාවචර බ්‍රහ්මතලවලත් ඉපදීමට බලපාන කුසල කර්ම පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දෙන්න යෙදුනා. ඒ වගේම එක් එක් අපායන්හි ඉපදීමට බලපාන අකුසල කර්ම මොනවද කියලා පැහැදිලි කරලා දෙනවා නම් බොහොම වටිනවා කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හොඳ ස්වාමීන් වහන්සේ දිවි ලෝකේ යන්න පිං තියන වාගේ එක එක අපායට යන්න වෙන වෙනම පාප කර්ම තියනවාද කියන අදහස උඩ තමයි අපේ මේ පින්වත් මහත්මිය මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. අපේ නන්ද සීල ස්වාමීන් වහන්සේ වේදෙනියේ ඒ අපේ ශ්‍රාවිකාව විමසුවේ අපිට පැහැදිලි දෙව්ලොව යන්නට හේතු වෙන කුසල් තිබෙනාseම විශේෂයෙන්ම අපාගාමී වීමට බලපාන අකුසල් පිළිබඳව විශේෂයෙන්ම අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ ඊ타මත්ම පැහැදිලිව දේවදූත සූත්‍රයේදී විවරණය කළා සත්‍යෝ මරණින් මතු උප්පත්තිය ලබන ස්ථාන දුගති ස්ථාන පිළිබඳව විශේෂයෙන්ම එතනදී සලකා බැලීමේදී දේවදූත සූත්‍රයේ සඳහන් වෙනවා කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන කියලා බණපද කීපයක්. එතකොට එතනදී පැහැදිලි වන්නේ කායික වශයෙන් කරන අකුසල් සහ ඒ වගේම වාචික පැවැත්ම සහ මානසික අකුසල්. ඉතින් මේ තුන් දෙනින්ම රැස් කරගන්න ලෝභ, ද්වේෂ, මෝහයට බර අකුසල් නිසා තමයි විශේෂයෙන්ම මේ සතර අපා භූමියේ ඒ ඒ ස්ථානවල උප්පත්තිය ලබන්නේ. විශේෂයෙන්ම දේවදූත සූත්‍රයේදී පූජනීය ස්වාමින් වහන්සේ පැහැදිලි කළා බරපතල අකුසල් කරන ඇත්තු අටමහා නරකයට වැටෙනවා කියලා. ඇත්තටම පැහැදිලි වෙන්නට ඇති පංච ආනන්තරීය පාප කර්ම වැනි බිහිසුණු අකුසල් නිසා තමයි එබඳු අටමහා නරකයට වැටෙන්නේ. සමහර විට කුසල පක්ෂයක් දිනු කළා අකුසල පක්ෂයක් දිනු කළා. නමුත් මරණාසන්න අවස්ථාවේදී යම් ආකාරයක අකුසල ධර්මයක් ඉස්මතු වීම නිසා ඔහු ඔසුපත් නරකයකට යන්නට අවකාශය තිබෙනවා. එතෙන්දි තමයි දේවදූත සූත්‍රයේ පැහැදිලි වුණා යම රජතුමාට ඉබඳු පුද්ගලයෝ මුණ ගැසෙන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි බරපතල අකුසල කර්ම නිසා කෙනෙකු ඔය කියන නරකාදී අතරත අටමහා නරකයට වැටෙන බවත් සෙසු යම් යම් සුළු සුළු අකුසල කර්ම නිසා එයා උසුපත් නරකවලට වැටෙන්නට සිද්ධ වෙන බවත් අපි නායකයන්ට උමුත් එක කරන්න තියනද ඒ ගැන මම නැත්තම් ඔව් පෙරවන් සරණයි ඒ කාරණේ බොහොම පැහැදිලිව කියවුණා තවත් දුරට කියනවා නම් මෙහෙමයි පංචානන්තරයේ කර්මයේ සහ නියත මිත්‍යා දෘෂ්ටියේ කියන මේ බරපතල කර්ම හයක් තියෙනවා. මේ හය කරගත් ඇත්තෝ මනුලොවින් චුත වෙනකොට ඔයාට කියන ආනන්තරිය කියලා. ඒ කියන්නේ චුතේට අනතුරුවම අවීචමා නරකයටම යනවා. අවීචමා නරකය කියන්නේ අතිශයින්ම උත්සන්න අකුසල් ඇති තැන. ඒක අවීච කියන්නේ ගින්නෙන්වත් සත්වයන්ගෙන්වත් දුකෙන්වත් අතරක් නැති තැන කියන එකයි අවීචි කියන්නේ. වීචි කියන්නේ අතර, අවීචි කියන්නේ අතරක් නැහැ. එතන හරියට මේ ಗುಣ පුරුකක යහුණු පුරලා තියෙන වගේ තමයි සත්‍යෝ. හැබැයි ඔවුන් ඔවුන් එක එකනා පේන්නේ එක එකනා ගැටෙන්නේ මොකද භූත කොටාසල තියෙනවානේ විනිවිද යන ස්වභාවයක්. ඔවුන් ඔවුන් විනිවිද යන්න පුළුවන්. ඒක නිසා ඔවුන් ඔවුන් පේන්නේ එක එකනා ඉන්න බවයි පේන්නේ. ඒ තරමට සතුන්ගෙන් අතරක් නැහැ. එවාගෙම ගින්නෙන් අතරක් නැහැ. එවාගෙම දුක්ඛ ධර්මයෙන් අතරක් නැහැ කියන මේ භයානක අවීචයට වැටෙනවා පංචානන්තරී කර්මයේ සහ නේත මිත්‍යා දෘෂ්ටි කර්මයේ සිදු කළ අය. පංචානන්තරී කර්මය කියන එක කවුරුත් දන්නවා. නේත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කරුණු තුනක්. නාස්තික දෘෂ්ටිය, අකරිය දෘෂ්ටිය සහ අහේතුක දෘෂ්ටිය. නාස්තික කියන්නේ කිසියම් කුසලයක අකුසලයක විපාකයක් නැහැ කියලා විපාක පිළිගන්නේ නැති දෘෂ්ටියයි. අකිරිය දෘෂ්ටිය කියන්නේ කිසිම දෙයක් කළාට පිනක් නැහැ, පවක් නැහැ, කර්මයක් රැස් වෙන්නේ නැහැ කියන එක. ඒ කර්මය පිළිගන්නේ නැහැ. අහේතුක දෘෂ්ටිය කියන්නේ කිසිම හේතුවක් නැතුව මේ සත්‍ය උපදිනවා, කිසිම හේතුවක් නැතුව මේ පල්ලවන උපදින තැනක් නැහැ කියලා. මේ කියන දෘෂ්ටි තුන බරපතලයි. මේ දෘෂ්ටි තුනගේ මේ විකාශනයක් තමයි දෙසටක් මිත්‍යා දෘෂ්ටි කියලා හඳුන්වන්නේ. ඉතින් මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් එකක් හරි තේනවා නම් සැබවින්ම ඒ අයට අර නියත නිසුදුට තත්ත්වයට වැටුණා නම් අනිවාර්යෙන් අවීචයට යන්න වෙනවා පමණක් නෙමෙයි අවීචිය යම් කාලයක මේ මහා පොළොව නැත්තම් සක්වල විනාශ වෙන කාලයේදීවත් උහුට ගොඩ එන්නේ නැහැ. ਉਹ ඈත කෝටි ලක්ෂයක් සක්වල වලින් ඈත විනාශ නොවන අපායකට මාරු වෙනවා කියලා සඳහන් වෙනවා. එයත් අන්න කියනවා සංසාර කානුකෝ කියලා. සසර බැඳ තලයේ කණුවක් කියලා. කවදාකවත් ගොඩ එන්න බෑ සංසාරයේ. ඒ වාගේ බරපතල අකුසල් කරපු අය තමයි වීචිමා නරකේ උපදින්නේ. ඒ වගේම තව අටමා නරකයට මේ ඒ වගේ බරපතල අකුසල් කරපු අය යනවා. ඒ කියන්නේ අල්ලස් ගත්ත අය, එවාගේ බොරු සාක්ෂි දුන්න අය, එවාගේ ප්‍රාණඝාත කළා රේ චුන්ද සූකරිකියා වාගේ අපමණ අකුසල් කළ අය, තවත් තවත් පරදාර කර්ම කළ අය මේ විදිහට අනේකාකාර බරපතල කර්මයන්ගෙන් මුළු ජීවිතයම අවාසනාවන්ත බාට පමුණවාගෙන කිසිම පිනක් දාමන් නොකලෑ තමයි අතමා නරකයට කෙලින්ම යන්නේ. අර දේශනාවේ කියවුණා බඩු සමග බරපතල හොරෙක් අහ වුණා නම් කෙලින්ම දඬුවම් ලැබෙනවා වගේ තමයි කෙලින්ම සංජීව කාල සූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීච කියන මේ අටමා නරකයට යන්න සිද්ධ වෙනවා. ඉතින් අත්වාසියෙන් එහිදී සඳහන් වෙන්නේ නැති දේශනාවේ මේ දිවස් නෝනක් ලබා ගත්තොත් මේක දකින්න පුළුවන් නැත්නම් පිළිගන්න බැරි තරම් දෙයක් කියලා. නමුත් අද විද්‍යාවට අනුවත් මේක දැන් ඇතේ කියන මට්ටමට යම්කිසි පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. ඒ දිග පළල ආදි පමණක් වෙනස්කම් තියෙනවා. ඒ අනුව සලක බැලීමේදී කාය වාක් මනෝ කියන තිදොරින් සිදු කර ගන්නා ලද බරපතල අකුසලයන් නිසා අටමහා නරකයට ඍජුවම යනවා එසේ නැතුව අර මේ මුලින් සඳහන් කළ දේශකයන් වහන්සේගේ පිළිතුරෙමින් තමාට කුසලත් අකුසලත් කරගෙන ද්වයකාරී කියලා දෙකම කරගත් අය අතරින් යමෙක් මරණාසන්න මොහොතේ අකුසලයක් සිදු වුණා නම් ඒ නිසා උසුපත් නරකයක ඉපද අර වාගේ නැවත නැවත උසුපත් නරක වලින් මහා නරකයට මහා නරකයෙන් උසුපත් නරක වලට මාර වෙවි කර්මයේ ශේවනතුරු දුක් විඳින සිද්ධ වෙන හැටි තේරුම් ගන්නට ඕන මම ආරාධනා කරනවා මේ සම්බන්ධව වඩාත්ම තේරුම් ගන්න අප සිංහල බසින් තියෙනවනේ 550 ජාතක පොත් වහන්සේ නිමිමහා රාජ ජාතකයේ කියවන්නේ. ඒ පොතේ බොහෝම ලස්සනට නිමිමහා රජුරෝ සියසින් දුටු ඇති ඒ අපාය විස්තර මොන මොන කර්ම නිසා ඒ ඒ තැන්වල උපදිනවාද කියන එක ආපායක සත්‍යයන් ලවාම කියවලා මාතලේ සංග්‍රහක දීපුත්‍රයන් ලවා කියවලා දැනගත් ඇති නිමිමහා රාජ ජාතකයේ තියෙනවා කරුණාකරලා කියවලා අවබෝධ කරගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ මගේ දැන දැන් බොහොම පැහැදිලි දිව්‍ය ලෝක යන්න ඕන මොන පින් කරලාද අපාගත වෙනවා නම් මොන පව් කරාමද යන්නේ කියන එක බොහොම පැහැදිලි වුණා බොහෝ වෙලාවක ඉඳලා තවත් කෙනෙක් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා අපි අවස්ථාව සැලසෙනවා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න සම්මා සම්බුද්ධ සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මහත්මයා මේ ධර්ම දේශනාව අපේ ලාංකිකයන්ට හදිම ප්‍රායෝගිකව දැක්විය යුතු හොඳ ධර්ම දේශනාවක් මේක මහරහතන් වහන්සේක දැනගෙන මේ පිළිවෙත් සූත්‍රය ඒ වගේම ඔය සාර ප්‍රේතවත් මානවත් සූත්‍රය දේශනා කරේ ලෝකයෙන් සාන්තුනි අදවස්සක විතර සංස්කාරිකේ සම්පූර්ණයෙන්ම සසර විය නැතිව සූත්‍ර දේශනා දෙකක් වන්නාදී ඉතින් මේ සූත්‍ර ගැනීමෙන් අපිට බියක් කියලා අපේ හිත විතර ප්‍රධාන ස්වාමීන් වහන්සේ ඒ වගේ චේතනාවලික කම්මං වදාන කියන එක උගා කර්මොන් වලට යන්නේ අපිට අභිනය කරන්නේ ඒක පරිමයක් මොකක් හරි තියෙනවා නම් ඒක ලොකු වර්තමාන සමාජයේ බොහොම පිළිසරණක් වෙන මේ අවස්ථාවක් ලැබෙන ක්‍රමයක් අපිට කියලා දෙනවා නම් බොහොම පින්ින්ද සාධ්‍යයක්. හොඳයි ඒ ඒතරම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි අපේ ස්වාමීන් වහන්සේ කෙටි පිළිතුරක් මම හිතන්නේ ප්‍රමාණවත් වෙයි නේද හොඳයි තෙරුවන් සරණයි. ඊළා සඳහන් කළ යුතු එක වචනයක් තියෙනවා. දැන් බොහෝ සෙයින් මිනිසයන් අතර ඉන්නවා නොදන්නා කමින් අකුසල් කරගෙන පස්සේ පසුතැවෙනවා. ඒ ඇත්තෝ අනේ බයෙන් තැති ගන්නවා මේ වාගේ ධර්මයක් තියෙනව නේද කියලා. එහෙම අවස්ථාවල අපි කාරුණාවෙන් මතක් කරන්නට ඕන මෙහෙම. බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා යම් කිසි ලෑල්ලකට ඇණයක් ගැහුවාම වැරදුනා නම් අනිත් පැත්තෙන් ඇණයක් ගහලා ඒක ගලවන්න කියලා. ඒ වාගේ දැන් අපේ චිත්තසංතානයේට දරන්න බැරි පසුතැවෙන සුළු කෙදොරින් අකුසලයක් සිදු වුණා නම් ඒක නැවත නැවත හිත හිතා පසුතැවෙන්නේ නැතුව ඒකෙන් ජය ගැනීමට බුදුරජාන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ උපදේශය තමයි දැන් අපි හිතමු නිදසුනක් වශයෙන් කෙනෙක් අතින් සතෙක් මැරුණා. ඒ ගැන තමන් පසුතැවෙනවා. පසුතැවී හිටියා නම් අනිවාර්යෙන් අපාගාමී වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ජය ගැනීමට අපේ සරුවඥන් වහන්සේ මහා කරුණාවෙන් උපදෙස් දෙලා තිනම් එහෙම. ඒ කියන්නේ ඒ සතා මැරෙන වේලාවේදී තමන්ගේ සිතේ යම්කිසි චිත්තචෛසික පරම්පරාවක් පහළ වුණානේ. අකුසල චිත්ත පරම්පරාව ඒවා දැන් නැහනේ. ඒවා ඒ වෙලාවෙම ඇතිව නැතුව ගියා. ඒ සතා මැරෙන වෙලාවේ මගේ අතේ මගේ සිතේ පහළ වූ චිත්තචෛතසික ධර්ම හා රූප ධර්ම ඒ ඒ තැනම ඇතුව නැතුව ගිය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. ඒ වගේම මැරුම් කෑව සතා ගැන හිතෙනවා ඒ සත්වයා පෙර ජාතුල මගේ මව, මගේ පියා, මගේ සහෝදරයා, මගේ දුව පුතා ආදි වශයෙන් ඉඳ ඇති අනන්ත ජාතිවල. ඒ අතර මතුවටක් මුණ ගැහෙන්නත් පුළුවන්. එනිසා ඒ සත්‍ය උපනුපන් තැන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, මගෙන් සිදු වරදට සමාව ලැබේවා ආදි වශයෙන් මෙත් සිත් පවත්වන්න පුළුවන්. එයිනොත් විශේෂත්වය ලබනවා මෙන්න මේ ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඊළඟට හිතෙනවා දැන් මේ සිහි කරන සිත මේ පසුතැවෙන සිතත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. මේ විදිහට කමාතින් සිදු වුණා වූ ලොකු හෝ කුඩා හෝ අකුසලයක් සිහි වෙලා පසුතැවෙන්නේ නැතුව ඒක විපස්සනාවට හරවලා එයින් ජය ගැනීමට අපේ බෞද්ධයන් දැනගන්නට ඕනේ අදිෂ්ඨාන කරගන්නට ඕනේ පුරුදු වෙන්නට ඕනේ ඒ වගේම මේ ජීවිතේ පුරා කරන සෑම කුසලයකින්ම අපේ සංසාරේ අනන්ත අපරිමාණ අකුසල් රැස් වෙලා තියෙනවා ඒවා කර්ම අප්‍රත්‍ය උපනිෂද අප්‍රත්‍ය කියලා චිත්තසංතානයේ සිතින් සිතට බලපාමින් එනවා ඒවා අභිභවනය කරන්නට ප්‍රයෝග සම්පත්තිය කියන කෙදොරින් කුසල් රැස් කර ගැනීමට අප්‍රමාද විය යුතු වෙනවා. එනිසා මේ සියලුම බෞද්ධ ජනතාවට අපි ආරාධනා කරනවා සෑම කල්ලිම ප්‍රයෝග සම්ප්‍රත්‍යය කියන කෙදොරින් කුසල් රැස් වෙන හැටියට සිහිනුවණින් කටයුතු කරත්වා කියලා අපි ආරාධනා කරනවා. හොඳයි දැන් මේ තවත් කෙනෙක් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. අපි අවස්ථාව සැලසෙනවා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේගෙන් මේ තමුන්හන්සේගෙන් මම අහන්නේ තමුන්හන්සේ පිළිතුරු මේක මට කියලා දුන්නොත් සම්මාන වහන්සේගේ දේශනාවේ කිව්වා මේ අපායේ තියෙන පොරොව යටත් දිව්‍ය ලෝකේ පොරොව උඩක් තියෙනවා කියලා. ඒත් දැන් සමහර මේ ලෝකෙලි කට්ටිය කියනවා දැන් අපායයි දිව්‍ය ලෝකයයි ඔක්කොම මේ මනුස්සයෝගේ තමයි තියෙන්නේ. එහෙම කියලා මොකද්ද ස්වාමීන් වහන්සේ මේකේ තේරුම මොකද්ද මේකේ සත්‍ය සත්‍ය මොකද්ද? මම හිතන්නේ බොහෝමත්ම අමාරු ගැටලු ප්‍රශ්නයක් අපේ ආම්දුරනේ මේ මහත්මයා අපිට ඉදිරිපත් කරන්නේ. මොකද අපි අපේ ස්වාමීන්ද්‍රයන්සල් දෙනමවත් මමවත් මේ අපායේ ඉන්නේ නැහනේ. ඒ මතකයක්වත් නැහැ. ඒ වගේම දිව්‍ය ලෝකයට අපි වේ දැන් දකින්නව නෙවෙයි. අපි සර්වඥ සර්වඥන් වහන්සේගේ දේශනාවට අනුකූලව ධර්මයේ පැහැදිලි කිරීමක් කරන්නේ. ඉතින් විද්‍යානුකූලව හිතන අය තවත් යම් යම් ඒ අයගේ අත්දැකීම් සහ අනුමාන ඒවනුව යන්නේ කොහොම එකත් මේ දිව්‍ය ලෝකේ සහ අපාය පිළිබඳ හුඟ දෙනෙකුට අද වර්තමාන කාලේ අනුමාන ඥානය තමයි තියෙන්නේ. ධර්මයට අනුකූල අනුමාන ගොඩනගා ගන්නත් පුළුවන්. ධර්මයට ප්‍රතිපක්ෂව අනුමාන ගොඩනගා ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඒ අවස්ථානුකූලව ඒ අය තම තමන් විසින් ඒ තැන් වලට එනවා. සමහරක් අය කැමති නැහැ පුනරුත්පත්තිය කියන එක පවා තියෙනවට දැන් මට දවසක් ගා මේ ගුවන්විදුලි සංස්ථාව ඉස්සරහම බස් එකේ නගින්නකොට අපි හැමදේම මහත්මේ දුවගෙන ඇවිල්ලා පුවත්පතක අතුවරේ Eh, මට පොඩ්ඩක් මේ වතාව දෙකක් ප්‍රශ්නයක් තියෙනවා අහන්න දැන් අහන්නද කියලා මම කෙටියෙන් කියන්න පුළුවන් එකක් නම් අහන්න මේ පුරුත්පත්ති ඒක මහ බොරුවක් නේද නෑ නේද මේකක් කියලා මම ඔයාගේ උත්තරේ කට දීලා නේ අහන්නේ ඔයාලට ඕන නෑ කියලා උත්තරේ ගන්න ඒක තමයි ඔබතුමා වගේ කෙනෙක් කිව්වොත් මට ඒක ඇති සැනසෙල්ලට මම ඇයි එහෙම කියන්නේ කියලා ඒත් අපි ගත කරන ජීවිතේ හැටියට පුරුත්පත්ති කියලා එකක් තියෙනවා නම් අපි අවිචිමාන අරගන්නවා යන්න වෙන්නේ ඕක නෑ කියලා දැනගත්තොත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් මොහොත සතුටෙන් කියලා ඇත්තටම යමක් තියෙනවා නම් අපි අකමැති වුණත් තියෙනවත් කැමති වුණත් තියෙනවා නැත්තම් කොහොමවත් නෑ නේද ඉතින් කොහොම වුණත් මේ ගැටලුවට අපේ ස්වාමීන් වහන්සේ එතුමාට යම්කිසි ආලෝකයක් සපයයි කියලා මම හිතනවා. දෙලුවන් සරණයි. සැබවින්ම වර්තමාන කාලේ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි මේ කාරණේ අපායත් දිව්‍ය ලෝකයත් ඔක්කොම තියෙන්නේ මනුලොවයි කියලා. ඒකට මම දෙන කෙටි උත්තරේ තමයි අපායට යන දෙව්ලොවට බඹලොවට යන කර්ම රැස් කරන්නේ මනුස්ස ලෝකේ කියලා. දැන් මිනිසයන් අතර තියෙනවානේ මිනිසයන් හඳුන්වන සමහර කෙනෙක් තිරිසන් මිනිසයා කියලා කෙනෙක්, പ്രേත මිනිසයා කියලා කෙනෙක්, දිව්‍ය මිනිසයා කියලාත් එක්කෙනෙක් ඉන්නවා, මනුෂ්‍ය මිනිසයා කියලාත් එක්කෙනෙක් ඉන්නවානේ. ඒ කියන්නේ പ്രേත දුක් විඳින්න තරම් අකුසල් රැස් කරගන්න තැනැත්තාට പ്രേතයෙක් කියලා කියන මිනිසු කියනවා. ඒ වගේම තිරිසන් ගති ඇති පුජ්‍යලයාට තිරිසන් මිනිසයා කියනවා. මනුෂ්‍ය ගති ඇති එක්කෙනා උදේ පන්සිල් කෙනෙක් කෙනාට කියනවා මනුෂ්‍ය සැබෑ මිනිසියෙක් කියලා. ඊටත් වඩා කරුණා මෛත්‍රිය ආදී දියුණුව ඇති කෙනා මහා දේවත්වයෙන් කතා කරනවා. සැබවින්ම ඒ දෙව්ලොවට, බඹලොවට, මනුලොවට යන හේතු සම්පාදනය වෙන්නේ මනුෂ්‍ය ලෝකේ. හැබැයි මම මේ ධර්මදේශනෙත් කියලා ඇති මේක දැනගන්නට නම් සරුවක්ඥන් වහන්සේ අපට ඉදිරිපත් කළ තියෙන දසකසින වඩලා එයින් 14 ආකාරයකින් සිත වශී කරලා අභිඥා බල උපදවා ගන්නට ඕනේ. මේ අභිඥා බල උපදවාගත් සරුවක්ඥන් වහන්සේ තමයි මේක අපට දේශනා කළේ. මේ දේශනාවෙම තියෙන අගට මේ සූත්‍ර දේශනාවේ මහණෙනි මේ දේශනේ මම කරන්නේ අනුන්ගෙන් අහලා නෙමෙයි ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කෙනෙකුගෙන් අහගෙන නෙමෙයි මේක මම සියසින් දැකලා සිය නුවණින් ආબોධ කරගෙන මේක දේශනා කරන්න කෙනෙකුන් වහන්සේ ප්‍රතිඥා කළා තියෙන මේ දේශන අගට එනිසා සරුවක්ඥන් වහන්සේ දෙසලා තියෙන මේ කාරණා ගැන අපට ඊට වඩා ඉහළින් හිතන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා සමහර උමුතු වෙන්නත් පුළුවන් ඒක නිසා ධර්මයේ අතිධාවනය කරන්නේ නැතුව අපි තෙරුවන් සරණ ගියේ බෞද්ධයන් නම් තෙරුවන් සරණ ගියේ තැන්පටන් අපි පිළිගන්නේ සරුවක්ඥන් වහන්සේගේ වචනයයි. ඒ සරුවක්ඥන් වහන්සේගේ වචනේ පිළිගනු ලැබෙනවා නම් මේ දේශනාවට අනුව දැන් මහා පොළොවේ ඉස්සර කාලේ මිම්මක්ම යදුම් කියන්නේ අද යදුම් ක්‍රම නෑනේ. හැබැයි යදුම් ක්‍රමය ගැන තියෙන ලොකු ප්‍රස්ථාරයක් කියන්නේ චක්‍රයක්. ඒව දැන් කියන්න මම කාලේ ගන්නේ නෑ. ඒ යදුම් 15000ක් යටින් තමයි තියෙනවා කියන්නේ මේ නරකාදී අටමා නරකයේ එකින් එකට යටින් යට පිහිරලා තියෙන්නේ. ඒවැ දිගපාල උස ප්‍රමාණ ඔක්කොම කියලා තියෙනවා. සැබවින්ම මේවා සියසින් දැක ගැනීමට පුළුවන් වුණා නිමි මහ රජුරවන්ටනේ. එතකොට එතුමා මේක දැකලා ප්‍රබන්ධයක් අපට ඉදිරිපත් කළා තියෙනවා නෙමෙයි. ඒ වගේම අපේ සරුවක්ඥන් වහන්සේ සියනුවණින් ආબોධ කරගෙන දැකලා තමයි මේවා දේශනා කළා තියෙන්නේ. සා බුද්ධ වචනේ ගරු කරන බුද්ධ වචනේ පිළිගන්න බෞද්ධයන් විසින් මේක සැකනු උපදවා මේ කියන දේශනාවට අනුව ඒ සරුවක්ඥන් වහන්සේ වදාළ පරිද්දෙන් 30ක් භූමිතලයක් තියෙන බව. ඒ කියන්නේ සතර ආපා භූමිය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, රූපාචර බ්‍රහ්ම ලෝක 16, අරූපාචර බ්‍රහ්ම ලෝක 4 කියන මේ 31 භූමිතලයක් මේ කල්පේ නැත්තම් මේ ශක්වල තුල පවට්නා බව අප පිළිගන්නට ඕනේ. ඒවාට යන කුසල් අකුසල් ඔක්කොම සිද්ධ වෙන්නේ මේ මනෝලෝභාවත් පිළිගන්නට ඕනේ. ඒ නිසා මින් ඉදිරියට ඒවා ඇතිනම් ඒ කියන්නේ අපාය ආදී දුක්ඛිතයන් ඇතිනම් ඒවාට යන හේතු සම්පාදෙන්නකොට සුගතියට දෙව්ලොවට බඹලොවට යන හේතු සම්පත් පමණක් නෙමෙයි මේ කියන ලෝක ධාතුයෙන් ඈතට වේ ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා ප්‍රතිපත්තිමය කුසල රැස් කෙරෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා හොඳයි ඔබට මම දන්නේ සතුටටපත් වුණාද කියලා අපේ හාමුදුරුවෝ හැබැයි මේ සඳහා ඥානය ලබාගෙන ඒක බලාගෙන ආකාරය ධර්මානුකූලව කියලා දුන්න එතෙක් ඔබට මතක තියාගන්න හොඳ දෙයක් අල කියවන්න මොකද එතුමාගෙන් මම කියන්නම් එතුමා කියලා තියෙනවා ඇතත් නැතත් පරලව සුදන්නේ මහත හලොත් ඉහි පවුකම් නොතබාම සිට කියලා. ඒ නිසා අපායක් ඇතත් නැතත් අපි මිනිස් ලෝකේ ජීවත් වෙනකොට හොඳට ජීවත් වුණොත් ඒ හොඳ කමේ ප්‍රතිඵල අපි මෙලොවදිත් නිවි ඒ වගේම පරලොවක් තියනවා නම් අපි අපාගත නොවි ඉඳි අපි පව් කරන්නේ නැතුව හොඳට හිටියොත් ඒක හැම වකටම හොඳයි. දැන් අපිට තව ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න සිද්ධ වෙන තවත් සැදැහැවතෙක් අපි ආරාධනය කරමු. නිර්වන් සරණයි. මට හාමුදුරන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබ වහන්සේගේ දේශනාවේදී සතර අපාය ගැන කරුණාවෙන් කරා අවස්ථාවක් තියෙනවා ඒ අසුරාපාය කියලා. ඒක ගැන එච්චරම විස්තරයක් සඳහන්නේ මට දැනගන්න ඕනේ ඒ අසුරාපාය ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල තියෙනවා ගාන්ධර්වය එතකොට නාගය වගේ සත්ත්ව කොටසකට ඒ සත්ත්ව කොටස හරි වෙන්නේ ඔය මුල කොටසට තියෙන එක. ඒක තමයි මට දැනගන්න තියෙන්නේ. හොඳයි මේ ප්‍රශ්නේ මම කැමති යොමු කරන්න අපේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන අපේ නායක හඳුනාගේ ගෝල හඳුරු පූජ්‍ය වේදෙනියේ නන්ද සීල ස්වාමීන් වහන්සේට මේ සම්බන්ධ පිළිතුරක් ඉදිරිපත් කරන්න කියලා. ඔව් විමසුවේ සතර අපාය අතරත අසුර අපාය පිළිබඳව. ඇත්තටම මේ പ്രേත අපාය පිළිබඳව ඒ වගේම තිරිසන් අපාය පිළිබඳව නරකාදී පිළිබඳව බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. ඒ වගේම මේ අපාය කියන වචනය බොහෝ සූත්‍ර දේශනාවල ඒ වගේම විනය පිටකයේත් අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් යනුවෙන් දේශනා වෙලා තිබෙනවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් අර කලින් ප්‍රශ්නය හා සම්බන්ධව තවත් වචනයක් කියන්න කැමැති. බොහෝ දිනෙක අපාය නොපිළගන්නේ ඒක අපිට නොපෙනෙන නිසා. එසේනම් අපි කල්පනා කරන්න අවශ්‍යයි අද අපි බෞද්ධයන් වශයෙන් නිවන පිළිගන්නවා. නිවන් බලාපොරොත්තුෙන් තමයි විශේෂයෙන්ම නිර්වාණගාමී මාර්ගයක ගිහි පැවිදි හැමෝම ගමන් කරන්නේ. එතකොට අපි බලාපොරොත්තු නිවන අපි කවුරුත් නිවන් දැකලා නෙමේ නිවන විශ්වාස කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධ කරගෙන ලොවට දේශනා කළ නිසා එනිසා මේ මානව ඉතිහාසයේ පහළ වන ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා ශ්‍රේෂ්ඨම දාර්ශනිකයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකයට කරන ප්‍රතිඥාවක් තියෙනවා. ඒ ඔය කියන ප්‍රතිඥාව නම් මේ ලෝකයේ තුල කිසිම ආගමික නායකයෙක් කරලා නැහැ. කුමක්ද ප්‍රතිඥාව මම මේ සියල්ලම අවබෝධ කළා කියලා. උන්වහන්සේ පිරිස් 8ක් මැද සිංහනාද කරනවා තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. ඊළඟට ඒ ඒ ඒ කරන ප්‍රතිඥාවම දේවදූත සූත්‍රයේ අගටත් දැක්කෙනවා. නාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහමනස්සවා සුත්වා වදාමි. මහණෙනි මම මේ කාරණේ කියන්නේ වෙනත් ශ්‍රමණේක් හෝ බ්‍රාහමණේක් හෝ කියන නිසා නෙමෙයි. මම්ම දැකලා මම්ම අවබෝධ කරගෙන නුවණින් ස්පර්ශ කරලා දේශනා කරන්නේ. ඒක අපේ අතිපූජනීය ස්වාමින් වහන්සේ බොහොම පැහැදිලිව විවරණය කළා. ඉතින් මේ මොහොතේදී විමසාංශිකේ අපාය අතරත අසුරාපාය පිළිබඳව අසුරාපාය පිළිබඳව හොඳ හෝඩුවාවක් දීගනිකායේ පාටික සූත්‍රයේ පාටික සූත්‍රයේ දැක්වෙනවා. එතනදී සුනක්හත් කියන භික්ෂුව තපස් දම්පුරණ සුනක තපස්දම් පුරන තවුසෙබ්ද කළ හිතනවා අනේ මේ පුද්ගලයා මොනතරම් වාසනාවන්තයේද මේ සුනකෙක් වගේ හැසිරලා මොහු බොහොම අමාරු තවුස්දම් පුරනවා මොහු මේ ලෝකේ ඊ타මත්ම වටිනා වාසනාවන්ත රහතන් වහන්සේ නමක් කියලා මේ මෙයා මේ හිතන්නේ බුදුරජාණන් වහන්සේ පස්සේ ගමන් කරමින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනක්කත්තේ එහෙම හිතන්නට එපා අදින් 7 වෙනි දවසේ සත්තමන් දිවසං අලසකේන කාලං කරිස්සති කාල කතෝච කාල කංජකානාම අසුරා සබ්බ නිහීනෝ සබ්බ කායෝ తත්‍ර uppajjissati එයා අදින් හත්වෙනි දවසේ මරණයටපත් වෙලා කාල කංජක කියන අසුර අපාය උප්පත්ති ලැබනවා කියලා එතෙන්දි දේශනා කරනවා එතකොට මේ අසුර අපාය පිළිබඳ අපට හෝඩුවාවක් ලබා ගන්නට ඒ දීඝනිකායේ අදාළ සූත්‍ර දේශනාව මම හිතනවා බොහොම වැදගත් වෙනවා කියලා කෙටියෙන් සලකනවා නම් අසුර අපාය කියලා කියන්නේ പ്രേත අපායටමයිති කොට්ටාශය. හොඳයි මං හිතන්නේ අපේ නායක හඳුරගෙනමක් කියන්න තියෙනවද? මම තව කෙනෙක් රැඳිලා ඉන්නවා. කෙටි යමක් කියනවනම් හොඳයි දැන් ඒ කියපු පිළිතුරට තව අතිරේක වචනයක් එකක් මම කියන්න සතුටුයි. ඒ ප්‍රශ්න ඇසූ පින්නතහලා තියෙන මේ ගාන්ධාරව නාග කියන්නේ නැත්නම් කොහොමද මොන නිකායටද මොකටද අයිති කියලා. නාග කියන්නේ නැත්තේ දිව්‍ය නාග කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලෝ අයිති වෙන්නේ තිරස්ථාන යෝනියටයි. ඒගොල්ලෝගේ ප්‍රතිසන්දි අහේතුක ප්‍රතිසන්දියක්. ගාන්ධර්ව ගැන ඇහැවේ ගාන්ධර්ව කියන කොට්ටාසය අපායික සත්වෝ නොවේ. ඒගොල්ලෝ අයිති වෙන්නේ චාතුරුමහා රාජික දිව්‍ය සංඛ්‍යාවටයි. දැන් කෙන තුන් අහලා තියෙනවා නේද? ගන්ධබ්බාණන් ආදිපති මහරජා යසස්සිසෝ කියලා දතරට දිවි රාජයාගේ පිරිස ගාන්ධර්ව පිරිස. ගාන්ධර්ව කියන එකේ අදහස නැටුම් ගැයුම් දක්වන ක්‍රීඩකයන්. ඒගොල්ලෝ තමයි ගාන්ධර්ව. තවත් ඒකට ගාන්ධර්ව කියන වීණාවාදකයන්. ගන්ධබ්බෝ වේනිකෝ කියලා කියනවා. ඒක නිසා ගාන්ධර්ව කියන්නේ දිව්‍ය කොට්ටාසයක්. එතන ඒ අපාගාමි සත්‍යෝ නොවේ කියන එක අපි පැහැදිලි කරගන්නට ඕනේ. ඔය දැන් ද්වේකාරී කියලා කුසල ලකුසල් දෙකම කරගත් අය තමයි දිව්‍ය නාග, දිව්‍ය ගරුල් නමින් හඳුන්වන්නේ. ඒගොල්ලෝ උපතින් තිරිසන් නමුත් විඳින්නේ දිව්‍ය සමාන සම්පත්. මොකද දිව්‍ය සමාන සම්පත් විඳින්න කුසල් තියෙනවා. ඉරිදීන් අහසේ යන්න පුළුවන්, වෙස්වලා ගන්න පුළුවන්. ඒ වගේම බණ අහන්න යන්න පුළුවන්. නමුත් ඒ ඇත්තන්ගේ ප්‍රතිසන්දිය අහේතුකයි. ඒ නිසා ඒ ඇත්තන් තිරච්ඡේන ප්‍රතිසන්දියට යයිති තිරච්ඡාන ගණීතයි අයිති. මෙන්න මේ ටිකත් කෙටියෙන් කියතු තිබුණා. ඊළඟ සාකච්ඡාවට සමීප වෙමු. හොඳයි මම හිතන්නේ මහත්මයාට සෑහෙන පිළිතුරු ලැබුණා. දැන් ඊළඟට රැඳී සිටින සදහවතාට අපිට අවස්ථාව දෙන්න පුළුවන් ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දැන් අපි මේ නායක හඳුන්ගේ ධර්ම දේශනාව මට අහන්න බැරි වුණා. නමුත් මම අතන්නේ මේ පෞද්ගලික දවසේ සුනාමි අන්තරෙන් මගේ දරුවා දෙන්න සහෝදරිය සහෝදරිය දෙන්න සහෝදරිය දරුවා ඔයකින් මගේ පෞද්ගලික සීලතනෙක් නැති වුණා. ඒ වගේම මේ අනුතරට පත් වෙන විශාල ප්‍රමාණයක් අද ලංකාවේ දුකෙන් අනුරාධපුරයෙන් ඉන්නේ. මම නැකාන්දරෙන් අහනකොට මේ වගේ පැත්තට අපිට මේ ධර්මය අවබෝධ කරගෙන යම් කිසි අවස්ථාවක මේ වගේ මේ දුක්ඛංග ප්‍රතිනේ ලාවකදී කොහොමද යම් කිසි භාවනාවක් පදකාරින් මේකෙන් මිදෙන්න යම් කිසි ධර්ම අවවාදයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳයි කියලා මම හිතනවා. ඇත්තටම මේ මහත්මයා මේ ප්‍රශ්නේ යොමු කළ යුතුම තැනටයි යොමු කළේ අපේ නායනි අරිදම්ම නායක ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී ලංකාවේ මේ මගේ මානසික වශයෙන් යම් යම් තැවිලි සිත්තවුල් වලට ලක් වෙන අයට සුදුසු භාවනා ක්‍රම නිර්දේශ කරලා එයාට සහනය සලස්සනවා. ඒ නිසා මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේගෙන් මෙතුමාට මේ අවස්ථාවේ බොහොමත්ම ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙයි කියලා. පෙරුවන් සරණයි. සැබවින්ම ඒ සුනාමියෙන් විපතිතපත් වූ අය අද ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් දුකෙන් පෙළෙන බව අපි දන්නවා. අපේ සරුවක්ඥන් වහන්සේ අපට බොහෝ තැන්වල මේ සඳහා පිළිපැදිය යුතු ආකාර දේශනා කරලා තියෙනවා. අපි අහලා තියෙනවා නේද පටාචාරාව ගැන. උභෝ පුත්තා කාලකතා පන්තේ මහියම් ප්‍රතිමතු මාතා පිතා ච භාතා ච ඒක චිත්තස්මින් කස්මින් දෛහිරේ කියලා විලාප කියමින් උමතු බවට පත් වුණා පටාචාරාව. මගේ දරු දෙන්න නැති වුණා, ස්වාමියා මාර්ගේ නැති වුණා, මව්පියෝ දෙන්නයි සහෝදරයෙක්ම දරසෑයක දැවෙමින් ඉන්නවා මං අසරණුණා කියලා සිත වික්ෂේපයට පත් වුණා. ඊළඟට සරුවක්ඥන් වහන්සේට පෙනුණා මේ තැනැත්තා කල්ප ලක්ෂයක් හිත දියුණු කරගෙන ආපු පුණ්‍යවන්තියෙක් බව. ඒ අනුවම සරුවක්ඥන් වාසේ බණ දේශන තැනට ඉබේම එවුණා එතෙන්දී බුද්ධ ගුණානුභාවයෙන් ඉතිමිට සිහිය පිහිටියා බණපදයක් ඇසුවා සෝවාන් වුණා පැවිදි වුණා පසුව රහත් වුණා. දැන් මෙතෙන්දී මේ වාගේ සිදුවීම් වලදී අපි හිතන්න ඕන කාරණයක් තමයි මේක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි. සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සබ්‍රාහ්ම කස්ස ඒ දෙවියන් මරුන් බඹුන් සහිත සමනම් බ්‍රාහ්මණයන් සහිත සමස්ත ලෝකයාටම සාධාරණ ධර්මතාවක් තමයි මේ වෙන්වීම. පින්තුන් අහලා ඇති නේද? අභින්න පච්චවේකනේ සූත්‍රයේ හතරින් පදය. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්චවේක්කි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ඝාටේනවා පබ්බජිතේනවා මා සතු මගේ ප්‍රියමනාප හැම දෙයකින්ම මට වෙන්වීමද සිදුවන්නේය. ඒ සිදුවෙන වෙන්වීම විපරිණාමයේ මම ඉක්මවා නැත්තේ කියන එක නිතර සිහි කරන්න කියන. එමක් නිසාද අපි ජීවත් වෙන කාලයේදී අපි ජීවත් වෙන පිරිසක් එක්ක මේ මගේ අම්මා තාත්තා දුව පුතා ආදි වශයෙන් බොහොම සුහදව ආදරයෙන් අපි එකට ජීවත් වෙනවා. අපේ සරුවක් යන වාස අපට උපදෙස් දීලා තියෙන මෙන්න මෙහෙම. මේ මනුලව හෝ වෙනත් ලොවක හෝ උත්පත්ති ලබා ජීවත් වෙනවා කියන එකේ තේරුම අම්බලම්ක ජීවත් වීමක්. ඒ කියන්නේ පුජ්‍යලයෝ සංසාරික සත්ත්වයෝ භවයෙන් භවයට භවයෙන් භවයට ඇවිදගෙන යනවා තම තමා කරගන්න කර්මානුරූපව. ඒ කර්මානුරූපව රැස් කරගන්න කුසලානුරූපව ඇතැම් විට මනුලෝට එනවා. මනුලෝට ආම එක පවුලක් හැටියට ජීවත් වෙනවා. ඒ පවුලට ආවේ එකම තනිකින් නෙමෙයි. නොඑක් නොඑක් තැන් වලින් ඇවිල්ලා මේ ඥාති මිත්‍ර බවට පත් වුණා. හරියට අර අම්බලමකට නානාදිසා භාවයෙන් එන ඇතු රැස් වෙලා දවස ගෙවෙනවා. උයා පියාගෙන අනුභව කරනවා අම්මේ තාත්තේ නංගියේ මල්ලී කියලා මිත්‍රත්වය ඇති කරගන්නවා. සමහර දින කිහිපයක් ඉඳලා උණුවන් විසිරී යනවා. ඒ වගේ තමයි මේ මනුලව උත්පත්ති ක්‍රමයේ එක්කාස වෙනවා, ලෙන් වෙනවා, එක්කාස වෙනවා, ලෙන් වෙනවා. මේක හැමදාම සිදුවෙන දෙයක්. එනිසා සරුවක්යන් වහන්සේ අපට අනමතග්ග සංයුක්ත සූත්‍රයේ දේශනා කළා තියෙනවා. නසෝ භික්ඛවේ සත්තු සුලභ රූපෝ යෝ ඉමිනාදීගේ නද්දුනා න මාතා භූත පුබ්බෝ ආදි වශයෙන් මේ දික්සසරදී මවෙක් පියෙක් දරුවෙක් සහෝදරයෙක් නෝ කෙනෙක් ලෝකේ නැහැ කියලා. එකවරක් නේ අසංඛ්‍ය වාරවල. ඒක නිසා දැන් අපේ මේ පින්වත් මහත්මයා බොහෝම හිතේ තැවුලින් කරන කතාව අපට පැහැදිලි වුණ තමන් බොහෝ මානසික පීඩාවෙන් තැවෙන බව. මේ සඳහා අපි හිතන්නට ඕනේ මා සතු සීලම දෙයින් මට වෙන් වෙන්න සිදු වෙනවා. වෙන් වුණා. ඒ වෙන්වීම තමයි අනිත්‍ය ස්වභාවය කියන්නේ. එනිසා සීලම සංස්කාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක අපි නිතර ආවර්ජනා කරන්නට ඕනේ. විසුද්ධි මාර්ගයේ තියෙන ලස්සන නිදසුණක්. එක මව් කෙනෙකුට දරුවෝ 10 දෙනෙක් හිටියා. ඒ දරුවෝ 10 දෙනාම එක එක්කෙනා එක එක්කෙනා මේ පරලෝකිය. එයින් තා කුසේ දරුවෙක් ඉන්නවා. එතකොට මේ අම්මන්ට හිතෙනවා මේ තෙස්සරියටේ දරුවෝ කොහොමද නැති වුණා. දැන් මේ කුසේ ඉන්න දරුවත් මට කවදාද නැති වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන ඒ ගැන අධික තෘෂ්ණාවක් අධික ස්නේහයක් නැතුව හිටියා. මෙන්න මේක නිසා එතුමිය ඒකෙන් සෑහීමකටපත් වෙනවා වගේ මේ නැති වෙන නැති වෙන දේවල් ගැන අපි සලකන්නට ඕනේ මේ සියල්ලම අපට අයිති නැති නිසායි. අපට අයිති නැති නිසා මේ නැති වෙන්නේ එක එක හේතුඵල ධර්මයන් අනුවයි. එනිසා මේ ගැන කම්පාවියම නෙමෙයි තියෙන්නේ ආબોධ කර ගැනීම කියලා අර ත්‍රිලක්ෂණයට අනුව ඒ සියල්ල ආબોධ කරගෙන යම් හේකින් තමා සතු තමන්ගේ ඥාතීන් විනාශ වුණා නම් ඒ අත්යන් යම් විපාක වාරයක් තිබුණා ඒ විපාක වාරයේ මින් ඉදිරියට සසරදී නොවේ මා රැස් කරගන්න දාන සීල භාවනාදී කුසල් බැලින් ඒ අත්ව සසරදී සුගතිගාමීව දීර්ඝාසකව කුසල ධර්මයන් පාරමී සීරසෙන් බෝධිපාක් ධර්මයේ සීරසෙන් රැස් කරගෙන නිවන් දකිත්වා කියලා ආ මේ සෙත්පතමින් නැත්නම් මෙත් වඩමින් හිත හදාගෙන නිවන් මඟට අවතීන කටයුතු කිරීමයි භාවනා වශයෙන් අපට කියා දෙන්න තියෙන හැකියාවක් ත්‍රිලක්ෂණ විපස්සනා මෙනෙහි කරන්න. ඔව් මම හිතන්නේ එතුමාට ප්‍රමාණවත් ධර්ම අනුශාසනයක් අපේ නායක හඳුරන්ගෙන් ලැබුණා. මම හිතන්නේ මේ Tamanට මුහුණ පාන්න සිද්ධුණු මේ අභියෝගයට නිර්භීතව ධර්මානුකූල මුහුණ දීලා තමන්ගේ මිය පරලෝකයේ තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට ධර්මානුකූල යුතුයකමක් ඉටු කරලා සංසාරේ යථා තත්ත්වය මෙයයි අනිත්‍ය ස්වභාවය මෙයයි කියන අවබෝධය ඇති කරගත්තොත් මනස සංසුන් කරගෙන අපේ සංසාරයේ යහපත් කර ගැනීම සඳහා මේ අත්දැකීමත් උපකාරී කර ගැනීමට හැකි වෙයි. තවත් සදහවතෙක් දැන් සම්බන්ධ වෙනවා අපිත් සමග ඔබගේ ධර්ම ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ මේකයි මට තියෙන ප්‍රශ්නය. දැන් මේ භාවනාවෙන් මාර්ග නමේ පරස්පරයක් ලබා ගැනීම සඳහා ඥාන ලබා ගැනීම මේ ප්‍රශ්නේ මට දැනගෙන මෙතන ඉතු නිසා දැන් උදේ කාලේ ආනාර කාලාම උද්දකාරාම බුද්ධ වගේ ඒ තාපසයන් වහන්සේලා එහෙම දානාංග ලබාගෙන ගාල් කල් ඒ සක්මලකල සිටින්න වුණා. ඒ නිසා ගෞතම බුදු ශාසනයේදී නිවන් දකින්න මම තවන් දන්න තරමින් බැරි වුණා කියලා ඒ නිසා එහෙම ධානාංග ලබා නොගෙන කෙලිම විදර්ශනා ලබ භාවනා කරලා එහෙම මාර්ගඵලයකට යොමු වෙන්න පුළුවන්කම තියෙනවා කියලා කරුණා කරලා කියලා ඉල්ලා සිටිනවා සේවන කරනවා. හොඳයි අපි මාත්මය මේ භාවනාවෙන් ලබා ගන්නා චිත්ත සමාධියේ ඉදිරි ගමන පිළිබඳ වැදගත් ගැටලුවක් යොමු කළේ මම හිතනවා අපේ නායකනි හරි දමනායක ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරයි. පෙරලන් සරණයි විශේෂ කාරණයක් මේ ප්‍රශ්නයේ ඒ කියන්නේ ඒ ආලාර කාලා මුද්දකරා පුත්‍ර දෙපළ අබුද්ධෝත්පාද කාලේ තමයි ධ්‍යාන ලබාගෙන හිටියේ සරුවක්යන් වහන්සේ බුදු වෙන්න ඉස්සර. ඒ දෙන්නා සරුවක්යන් වහන්සේ බුදු වෙලා ධම්සක් දෙසන්ඩ ඉස්සෙල්ලා 7000කට කලින් ආලාර කාලාමතුමා ආකින්චඤ්ඤාතන බඹතලේ උපන්නා. ඒ වගේම බුද්ධකරා පුත්‍රයා ඊයේ රාත්‍රියේ මැදියේම නේව සංඥානා සංඥා ඇතිනි උපන්න. සරුවක් යනවා සිහිතුවා නෙනේ මේ දෙන්න හිටියානම් ධර්මාබෝධ කරගන්නවා කියලා. නමුත් අපි හිතන්නට ඕන දීර්ඝ සංසාරයේහි සෑම කල්පාන්තයකම නියත මිසදුටු නොගත් අපි සෑම දෙනාම බඹලෝ යනවා. ඒ බඹලෝ යන්නේ එවකට කල්ප විනාශයෙන් අත මිදෙන්නටයි. අයමත් මේ පාතාලේ තේනවා. මේකයි සංසාර ස්වභාවය. මහා කල්පයකින් හතරෙන් තුන් කොටසක්ම අපි මෙහි නැහැ. අතරින් එක කොටසයි මේ මනුලොව දෙව්ලොව හැසිරෙන්නේ. ඒ කාලේ තමයි ඔක්කොම කුසල් අකුසල් රැස් කරගෙන මේ මතන විසිරි යන්නේ. එතකොට මෙහිදී අපි සලකන්නට ඕනේ බුද්ධෝත්පාද කාලයේහි සමත භාවනාව වශයෙන් ධ්‍යාන උපදවනවා නම් උපදවන්නේ විදර්ශනාට පාදක වනු පිණිසමයි. බෞද්ධයාගේ පරමාර්ථය බඹලෝ යාම නෙමෙයි ධ්‍යාන සමාපatti උපදවනවා නම් ඒක පදනම් කරගෙන විපස්සනා වඩා මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි නියම අපේක්ෂාව. එනිසා සෑම බෞද්ධයෙක්ම සමත වශයෙන් භාවනා වඩනවා නම් එය විපස්සනාට පාදක වනු පිණිස අදිෂ්ඨාන ඇතුව භාවනා වැඩිම කළ යුතුයි. සමත භාවනාවෙන් විපස්සනාට හැරෙන දොරටු තුනක් තියෙනවා. සමත භාවනාවෙන් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාවට හැරෙන්න පුළුවන්. සමත භාවනාවෙන් රූප ධානය හතරෙන් එකක් හෝ ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. කසින භාවනාවෙන් අරූප සමාපත්තිත් උපදවාගෙන අෂ්ට සමාපත්තිලාභී උපසනාවට හැරෙන්න පුළුවන්. එයින් එකින් එකට ඉහළට ඉහළට යන කොට ඒක බොහොම සාර්ථකයි. සමාධි ශක්තිය වැඩි තරමට විපස්සනාව සාර්ථකව සිදු කරන්න පුළුවන්. ඒ නිසා බුද්ධ ශාසනය කරන සෑම භාවනා මාර්ගයක්ම මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන හැටියට වැඩි යුතුයි කියන එක අපි කරුණාවෙන් මතක් කරනවා.